ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ මාවනැල්ල තුත්තිරිපිටිය බොරළුගම ශ්‍රී සිද්ධාර්ථ භාවනා මධ්‍යස්ථානය අරණායක දිප්පිටිය අඹකුඹුර ශ්‍රී උත්පලවන්නාරාම විහාරාධිකාරී පූජ්‍යපාද අම්බලන්ගොඩ මැදදුවේ අරියතම්ම ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්සේ සුනන්තු සග්ග මොංකදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඊවන් මේ සුතං ඒකං සමයං භගවහා සාවන්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකල්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේ සී භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතු පංචන්සු සුං භගවා ඊතද වූචේ ධම්මදායා ධමේ භික්ඛවේ භවත මා ආමිස දායාදා අත්තිමේ තුම්හේසු අනුකම්පා කින්තිමේ සාවකා ධම්මදායාධා භාවෙන් යොං නෝ ආමිස දායාධාති සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි තුන් ලෝකයක් එළිය කරන්ට ලොව පහළ වී වදාළ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබ අප හැම දිනාගේම දොහොත් මුදුන් নমස්කාරයම වේවා. උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට ඔබ අප හැම දිනාගේම දොහොත් මුදුන් নমස්කාරයම වේවා. උතුම් වූ ආර්ය මහා සංඝ රත්ණයට ඔබ අප හැම දිනාගේම දොහොත් මුදුන් নমස්කාරයම වේවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි තුන් ලෝකාග්‍රහ වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝක සත්වයාට අමා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් 84000ක් ධර්මස්කන්ධය අතරින් මජ්ක්‍ධිම නිකායේ මූල පරියාය වර්ගයේ ධම්මදායාද සූත්‍රය තමයි අද ධර්ම දේශනාව සඳහා මාතුකා කරගන්නට යෙදුනි. පින්නතුනි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සෑම දේශනයක්ම සිද්ධ කරන්ට යෙදුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මූලික කරගෙන බෞද්ධයන්ගේ පරමාර්ථය තමයි උතුම් නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම මේ නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමට කාරණා පහක් සඳහන් වෙලා තියෙනවා. ඒ කාරණා පහ තමයි නිවන් දොරටු පහ කියලා හඳුන්වනවා. ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජායනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම ඒ භාවනාවක් හැටියට යොදා ගැනීම. මෙන්න මේ කාරණා පහට නිවන් දොරටු පහ කියලා හඳුන්වනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ කාරණා පහ හඳුන්වන්නේ විමුක්තායතන ශීර්ෂ පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවනට නමක්. ආයතනය කියන්නේ කාරණයට නම. එතකොට ශීර්ෂය කියන්නේ මාර්තුකාව පංචකය කියන්නේ පහ කියන සංඛ්‍යාව. මෙන්න මේ නිවන් දොරටු පහට විමුක්තායතන ශීර්ෂ පංචකය කියලා දේශනා කරනවා. බණ ඇසීමෙන් නිවන් දොරටුවක් වෙන බව බොහෝ දෙනෙක් දන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව එනම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී 18 කෝටියක් බ්‍රහ්මයන් මහරහත් භාවයට පත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රධාන කරගත් අසංකේයයක් දෙනා සෝවාන් ආදී මාර්ගඵලයට පත් වුණා. ඒ හැම කෙනෙක්ටම ධර්ම ශ්‍රවණය කරපු නිසා තමයි නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන්කම ඇති වුනේ. ඒ වගේම මහා මංගල සූත්‍ර දේශනාව, මහා විහ්‍ය සූත්‍ර දේශනාව, මහා බුද්ධ වංශ දේශනාව මේ සූත්‍ර දේශනාවන් අවසානයේ තුලදී බොහෝ පිරිසක් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ ඇත්තන්ට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතුපකාර වුණේ ධර්ම ශ්‍රවණය කරපු නිසා. යෝනිසෝ මනසිකාරයෙන් සිහිය පිහිටවාගෙන ශ්‍රද්ධාව ගෞරවේ පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම තමයි චක්කවර්ති සිංහනාද සූත්‍ර දේශනාව අවසානයේදී 20000ක් භික්ෂුන් වහන්සේලා මහරහත් භාවයට පත් වුණා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනයේ අවසානයේදී 30000ක් භික්ෂුන් වහන්සේලා මහරහත් භාවයට පත් වුණා. මහා ආර්ය වංශ දේශනාව අවසානයේදී 40000ක් භික්ෂුන් වහන්සේලා මහරහත් භාවයට පත් වුණා. ඒ වගේම මහා පරායන සූත්‍ර දේශනයේ අවසානයේදී 14 කෝටියක් දෙනා මාර්ගඵල නිවනින් සැනසෙන්නපත් වුණා. සා ටිකක් කල්පනා කරලා බලන්න ඕන ඒ සෑම කෙනෙක්ටම ওই චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන්කම ඇති වුණේ ශ්‍රද්ධාව ගෞරවේ පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරපු නිසා ඒ ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුනේ භාවනාවක් වැඩෙන ආකාරයෙන් සිතේහා මෙහා යන්න දෙන්නේ නැතුව බුදුන් දහම් සංඝන් කියන ත්‍රිවිධ රත්නත්‍රයට ගරු බුහුමන් දක්වමින් කල්ප කෝටි සත සහස්‍ර ගානකින්වත් අනේ අපිට බුදු පදයක් දහම් පදයක් ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ නෑ නේද? ඒ අති දුර්ලභ වූ මේ සම්බුද්ධ ශාසනය තුලින් අපිට දැන් බුදුබණ පදයක්, දහම් පදයක් ශ්‍රවණය කරන්ට ලැබෙනවා. ඒකාන්තයෙන් ලොවි ලෝතුරා සැප සම්පත් සිද්ධ කරගන්න පුළුවන් වෙන දෙයක් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහා උපකාරයක් ශක්තියක් වෙනවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්ට ඕන. ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් පින්නතුනි අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම් ශක්තිය ඇති වෙනවා. හස්ත විකාර කරන්නේ නැතුව, මුඛ විකාර කරන්නේ නැතුව, වටපිට බලන්නේ නැතුව සමාධිගත සිතින් යුක්තව ශ්‍රද්ධාව ගෞරවයේ පෙරදරි කරගෙන ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අර මුලින් සඳහන් කළ විදියට අර සියලුම දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් නිවන් දකින්න පුළුවන් කමක් ඇති වුණේ මොකද? ඒ අය යෝනිසෝ මනසිකාරය සිහිය සතිය පිහිටවාගෙන ධර්ම ශ්‍රවණය කරපු නිසා. ඒ නිසා ශ්‍රද්ධාව ගෞරවය කියන එක අනිවාර්යෙන් පෙරදරි කරගන්න ඕන. ඒ විදිහට කරගෙන යන කෙනාට තමයි මේ ධර්මයේ ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒ නිසා තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව පිළිගන්න බෞද්ධයන් හැටියට ඒ අනුව කටයුතු කරන පිරිස හැටියට මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපිට චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි ප්‍රාර්ථනා සිත් පිහිටවා ගනිමු මේ ධර්ම දේශනාවේ කුසලානිසංස ධර්ම බලයෙන් අප සැම දිනාට චිත්ත සමාධිය පහළ වේවා චිත්ත සමාධියට අනුරූපව විදර්ශනා ඥානෙ පහළව ඇතූ බෝධි ඥානයකින් අමා මහ නිවන් සම්පත්තියේ ප්‍රතිලාභයේ පිණිසම අපට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිත් පිහිටවාගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරත්වා කියලා අපි මේ සිතින් යුක්තව ආරාධනා කරනවා. පින්නතුනි මේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනය පැවැත්වුවේ බොහෝම හොඳ අවස්ථාවක. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ධම්මදායාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ප්‍රථම වර්ගයේ මූලපරියාය වර්ගයේ කියන සඳහන් වෙන ධම්මදායාද සූත්‍රය. ඒක නමේම තේරුම තියෙනවා ධර්මයේ දායාදයක් කරගන්න කියන එක. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින එක් අවස්ථාවක තමයි මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරමින් අර අපි මුලින් මාතුකා කරන්ට දුන දහම් පාඨය දේශනා කළේ ධම්මදායාදාමේ භික්ඛවේ භවත මා ආමිෂ දහයාදා අත්තිමේ තුම්මේ ස්වනුකම්පා කිංති මේ ශා วก ආ ධම්මදායාදා භාවීයුම් නො ආමිෂ දායාදාති මේ දේශනාවේ පින්නතුනි කෙටි අර්ථය මෙහිමයි මහණෙනි මගේ ධර්මයට දායාද වන්න ආමිසයට දායාද නොවන්න ඔන්න ඔය කෙටි අර්ථය තමයි ওই විදිහට සඳහන් කරලා තියෙන්නේ මේ සූත්‍රයේ බොහෝම අති දීර්ඝ සූත්‍ර දේශනයක් ඒ නිසා පින්නතුනි අපි කාල වේලාවන් අනුව මේ ධර්ම දේශනාව තුළින් අපිට ගත යුතු දේ හැටියට මොකද්ද කියන එක අපි බලන්න ඕනේ. පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මගේ ධර්මයේ දායාදයක් කරගන්න. ආමිෂේ දායාදේ කරගන්න එපා. මොකද්ද මෙතනදී ආමිෂය කියලා සඳහන් කරන්නේ සිව්පසය. මහා සංඝ රත්නයේට අයිති චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය කියන මේ සිව්පසය ඒ සිව්පසේ දායාදයක් කරගන්න යන්න එපා ධර්මයේ දායාදය කරගන්න යම් හේකින් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාදේ කරගන්නේ නැතිව ආමිෂේ දහය ආදී කරගෙන සිටිනවනම් ඔහු සම්බුද්ධ ශාසනය තුල ගැරිහි යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක දේශනා කළා. ඒත් එක්කම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් ආමිෂයේ දායාදේ කරගන්නේ නැතුව ධර්මයේ දායාදේ කරගනීද අන්නේ ශ්‍රාවකයන් ප්‍රශංසාවට ලක් විය යුතුයි. ගැරහීමට ලක් වී නොවිය යුතුයි කියන එක දේශනා කළා. එතකොට පින්නතුනි මේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ධර්මයට දායාදේ කරගන්න. ආමිෂේ දායාදේ කරගන්න එපා. මේ විදියට දේශනා කරනකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ එක්තරා දේශනයක් සිද්ධ කරනෝ මහණෙනි මේ තථාගත බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක දානේ වළඳලා පින්නපාත දානමේ වළඳලා කුසපිරෙන්න ආහාර ටික අරගෙන කටයුතු සිද්ධ කරනකොට පින්නපාත දානමේ ඉතිරි වුණා. මේ ඉතිරි වෙලා තියෙන කොටස දැන් අයින් කරන්න සුවදානම් වෙනකොට එක්තරා ස්වාමින් වහන්සේලා දෙනමක් ඉතා කුසගින්නේ පිළිණු භික්ෂුන් වහන්සේලා දෙනමක් තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එවිට මේ තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා දේශනා කරනවා මහණෙනි. තථාගතයන්න් වහන්සේ යම්තාක් දෙයක් වැළඳුවා, පින්නපාතේ වැළඳුවා. කුස පිරෙන්න ආහාර ටික ගත්තා. ඉතිරි වූ පින්නපාතයක් තියෙනවා. කැමැතිනම් මේ පිණ්ඩපාත දහන ඉතිරි වුණු කොටස වළඳන්න පුළුවන්. එසේ නැතිනම් සතුන් නැති ජලයක පාහරින්න පුළුවන්. පා කරන්න පුළුවන්. තන නැති තැනකට මේ ආහාර ටික දාන්න පුළුවන්. කියලා මෙහෙම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතන හිටපු මේ ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සිටනවා තථාගත ආනන් වහන්සේ දැන් පින්ඳ පාත දානමේ වැළඳුවා. කුසපිරෙන් ආහාර ටික ගත්තා. ඉතිරුණු පින්ඳ පාතයක් තියෙනවා නම් අපිට වළඳන්නේ කියන එකත් මතක් කළා. කුසගින්න නිවා ගන්න කියන එක මතක් කළා. එතකොට මේ පළවෙනි භික්ෂුන් වහන්සේ හිතනවා තථාගත බුදුරජාණන් වහන්සේ අපිට මේ විදියට දේශනා කරලා තියෙනවා. කොහොමද? මහණෙනි ධර්මයට දායාද වන්න ආමිෂය දායාද කරගන්න එපා. ධර්මයේ දායාදේ කරගන්න. මේ පින්ඳ පාතේ කියන ආහාර ටිකත් ආමිෂය අතරින් එකක්. ඒ නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය අනුව මම අද මේ ආහාරයේ ටික වළඳන්නේ නැතුව මේ රැයත් දවාලත් දෙක කුසගින්න ඉඳලා වීර්යයෙන් යුක්තව කෙලෙස් සංසිඳව ගැනීම සඳහා උත්සාහ කරන කටයුතු සිද්ධ කරගන්න. කියලා මේ මේ පළවෙනි භික්ෂුන් වහන්සේ මේ විදියට අදහස් ප්‍රකාශ කළා. එතන හිටපු අනිත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා තථාගතයන් වහන්සේ වැළඳුවා කුසපිරෙන් ආහාර ටික ගත්තා ඉතිරි වූ පින්ඩ පාතයක් තියෙනවා ඒක අපිට කැමති නම් වළඳනසේක්වා කියලා මතක් කළා. ඒ නිසා අපි කුසගින් ඉන්නේ නැතුව මම මේ ආහාරය ටික අරගෙන මේ රැත් දවාලත් දෙකේ පහසුවෙන් මේ දේ ගෙවා දමන. කියලා මෙන්න මේ දෙවෙනි භික්ෂුන් වහන්සේ මේ විදියට ප්‍රකාශ කළා. අර දෙවෙනි භික්ෂුන් වහන්සේ පින්ඩපාත ආහාරය දාන මේ වළඳලා රැයක් දවාලක් දෙක පහසුවෙන් ගෙවන්ති කටයුතු සිද්ධ කළා. ඒ වෙලාවේ අර තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනව මහණෙනි අර පළවෙනියට මතක් කළ භික්ෂූන් වහන්සේ මම වඩ වඩාත් ප්‍රශංසාවට ලක් කරන උතුම් භාවයට ලක් කරන කෙනෙක් හැටියට දකිනවා ඒ මොකද මගේ ධර්මයේ දායාදේ කරගත්තා. ආමිෂේ දායාදේ කරගත්තේ නැහැ. ඒ වික්ෂුව මේ සතර දුකින් නිදහස් වෙන්න කෙලෙක් සංසිඳව ගන්න දැඩි උත්සාහයකින් වීරියකින් කටයුතු කරමින් මේ රෑ දවල් දෙකේ කාලය ගත කළා. ඒ නිසා ඒ වික්ෂුන් වහන්සේ වඩ වඩා ප්‍රශංසාවට ලක් කළ යුතුයි. ඒ ධර්ම දායාදේ කරගත්තා. ඒ නිසා මහණෙනි මාගේ ධර්මයේ දායාදේ කරගන්න ආමිෂේ දහයාදේ කරගන්න එපා කියන එක මේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒ කටයුතු ටික සිද්ධ කරලා තථාගත බුදුරජාණන් වහන්සේ එතනින් නික්ම වෙලා විහාරයට වැඩම කළා. මේ වැඩම කළාම එතන පින්නතුනි හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පින්නතුනි සම්බුද්ධ ශාසනයේ හිටිය තථාගත බුදුරජාණන් වහන්සේට පමණක් දෙවිනිවන ප්‍රඥාවන්තයන් අතරින් අගතන ලබාගත් මහ උතුමන් වහන්සේ ධර්මසේනාධිපතින් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනි භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා එවත්නි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයේ හික්මෙන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ශ්‍රාවකය කොපමණකින් විවේකයේ වාසය කරයිද මෙන්න මේ විදියට අහනකොට එතන හිටපේ ස්වාමින් වහන්සේලා පිළිතුරු දෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අපි මෙන්න මේ ධර්මයේ අර්ථය දැන ගැනීම සඳහාමයි බොහෝ දුර ඉඳලා ආවේ. මහා සංඝයා ඔබ වහන්සේගෙන්ම මෙහි අර්ථය දැනගන්න ඊට අනුව කටයුතු කරන්න බලාපොරොත්තුෙන් සිටිනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙන්න මේ දේශනය තව තවත් වඩාත් පැහැදිලිව දේශනා කරන සේක්වා කියලා මතක් කළා. ඒ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කළාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා එවත්නි එහෙනම් මෙන්න මේ තථාගත ධර්මයේ අසා දැනගෙන නුවණින් මෙනෙහි කරන්න. භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් යුක්තව වාසය නොකරයිද යනුවෙන් ප්‍රකාශ කළේ කුමක්ද? මේ සම්බුද්ධ ශාසනය තුල උතුම් විවේකය කියන්නේ මොකද්ද? උතුම් වූ නිවනයි. නිවුණු සිතකින් කටයුතු කිරීමට නිවනට මාර්ගයක් කියලා සඳහන් කරනවා. පින්නතුනි අපේ සම්බුද්ධ ශාසනයේ උතුම්ම විවේකය තමයි උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනටපත් වෙනවා කියන්නේ. ඒ නිවනටපත් වෙන්න පින්නතුනේ නිවුණු සිතකින් කටයුතු කරන්න ඕන. ඒ නිවුණු සිතකින් කටයුතු කිරීම නිවනට මාර්ගය. ලෝභය, දේශය, මෝහය මෙන්න මේ අකුසල මූල ධර්ම තුන ගින්නක් හැටියට දකින්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝභ දේශ මෝහ කියන අකුසල මූල ධර්මයන් මේ සංසාර ගමන තුල ජීවිත විනාශ කරන තව තවත් සසරට ඇදලා ඇදලා දාන දෙයක්. නිසා මේක ගින්නක් හැටියට දකින්න කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලෝභය, දේශය, මෝහයන්ගෙන් තොර වෙලා වාසය කිරීම මේ සම්බුද්ධ ශාසනයේ උතුම් විවේකයේ කියන එක දේශනා කරන. ලෝභ දේශ මෝහ කියන අකුසල මූල ධර්මයන්ගෙන් වෙන් වෙලා කටයුතු කරයිද අන්න ඒක තමයි විවේකයේ කියලා සඳහන් කරන්නේ. මේ ලෝභයත්, දේශයත්, මෝහයත් සහිතව කටයුතු කිරීමෙන් විවේකයෙන් බැහැර වීම ඒ වගේම එවැනි සිතකින් කටයුතු කරනව නම් ඒ ශ්‍රාවකයෝ පළමු කරණින්ම ගැරිහි උත්තේක් බවට පත්වෙන බව මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ පින්නතුනි මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෝභයෙන් කටයුතු කරනවන දේශයෙන් කටයුතු කරනවන මෝහයෙන් කටයුතු කරනවන අන්නේ පුජ්‍යලයන් ශ්‍රාවකයෝ ගැරහී යුතු පුජ්‍යලයක් බවට ගැරහී යුතු ශ්‍රාවකයෙක් බවට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ මොකද අර අකුසල මූල ධර්ම තුන හිතේ වැඹෙමින් මේ සසර ගමන තව තවත් දික් කර ගනිමින් කටයුතු සිද්ධ වෙන නිසා. ඒ වගේම තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ධර්මයක් ප්‍රහාණය කළ යුතුයයි වදාළ සේකද ඒ කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ යම් දෙයක් සිද්ධ කරන්න එපා කීවාද ඒ ධර්මයේ ප්‍රහාණය නොකරයි ඒ ප්‍රහාණය නොකිරීම නිසා සසර දුකට හේතු වෙනවා ඒ අධර්මයේ අයින් කරේ නැතිනම් සසර දුකටමයි යදෙවටේ මෙන්න මේ සසර දුකට හේතු වන මෙලව පරලව අයහපතට හේතු වන මේ අකුසල ධර්ම පිළිබඳව ධර්මයේ නොඑක ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඒ අතරින් පින්නතුනි දස අකුසල ධර්මය මොනවද දස අකුසල ධර්මයන්? ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරයේ හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචන හිස් වචන ප්‍රකාශ කිරීම, ලෝභ දේශ මොහ දස කුසල ධර්මය. ඒ වගේම මේ සූත්‍ර දේශනාවේදී සඳහන් කරන්නේ ඊර්ෂියාව, ගුණමකු බව, මාන්නය, ඒ වගේම තමන් උසස් කොට අනුන් හෙලා දැකීම. පින්නතුනි මේ දස අකුසල ධර්මයන් තුලින් අපේ ජීවිත තව තවත් විනාශ ස්වභාවයටපත් වෙනවා. සසර ගමනටම තමයි යදලා දාන්නේ. ඒ වගේම අනුන්ට ඉරිසියා කිරීම තුලින් ගුණමකුපව දැක්වීමෙන් මාන්නයේ දැක්වීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? Taman උසස් අද සමාජය තුල ගත්තාම මේ වගේ අය නොඑක ආකාරයෙන් ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් සිටින පුජ්‍යලයා නිරන්තරයෙන්ම හිතන්නේ තමන් උසස් තමන් ඒ දේ සාර්ථකයි තමන් විතරයි ප්‍රඥාවන්ත තමන් විතරයි උසස් කියන එක නිරන්තරයෙන් දකින ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන ලෝභය කියන්නේ මොකද්ද පංචකාම වස්තුන්ට තිබෙන දැඩි ආසාව අසාධාරණයෙන් යමක් ලබා ගැනීම කටයුතු සිද්ධ කිරීම. ඒ වගේම කාමයෙන් අන්ධ වෙලා සත්වයා තමන් ඇසුරු කරන මේ ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් දූ දරුවන් ඒ වගේම නිලතල නම්බුනාම ආදියට මේ සමාජය තුල ඉහළ වටිනාකමක් දෙනවා ඒවායේ ඇලී බැඳී කටයුතු සිද්ධ කරනවා. ඒව ලබා ගන්න ඕනෑම අසාධාරණයක් කරනවා. මේක තමයි පින්නතුනි ලෝභයේ තියෙන ස්වභාවය. ටිකක් පින්නතුන්ලා හිතලා බලන්න ඕනේ මේ කාරණය ගැන නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ මිල මුදල් දුවා දරුවෝ නිලතල නම්බුනාම ආදියට සමාජයේ තුල කොච්චරනම් ඉහළ වටිනාකමක් ඉහළ ප්‍රතිලාභයක් දීලා තියෙනවද? ඒව ගන්න සමාජය තුලින් ඒව ළඟා කරගන්න ලබා ගන්න මොනියන් හෝ දෙයක් සිද්ධ කරනවා මොනියන් හෝ අසාධාරණයක් උනා සිද්ධ කරනවා ඒ අසාධාරණ තුල දස අකුසලේ උනා සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා ඇයි අර වලට තියෙන දැඩි ආශාව ඇලීම බැඳීම තියෙන නිසා ඒක තමයි ස්වභාවයේ පින්නතුයි ඊළඟට දේශය කියන්නේ Tamante විරුද්ධව යමක් එන විට වෛරී සහගතව බැනවැදී යෑම. ඒ වගේම ගහමරා ගනිමින් කටයුතු සිද්ධ කිරීම. වෛරයෙන් වෛරයේ නොසන්සිඳෙන බව සම්බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා. පින්නතුනි හිතන බලන්න බෝධිසත්වයන් වහන්සේත් එක්ක මොනතරම් කාලයක් දේවදත්ත කොච්චරනම් වෛර බැඳගෙන ආවද අන්තිමේදී තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවසාන වන තුරුම මේ දේවදත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක වෛර බැඳගත්තා එහෙනම් අද තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් නිවනින් සැනසුණා දේවදත්ත තෙරුන් වහන්සේ අදටත් පින්නතුනි අවීචි මහා නරක ආදී මේ මොහොතේ අප්‍රමාණ දුක් අන්දරාවක් වෙන්නේ. එහෙනම් මේ වෛර කරන එකෙන් වෛරී සහගතව බැනවැදීමෙන් කටයුතු සිද්ධ කිරීම තුලින් අසාධාරණයක් වෙන්නේ අනුන්ට පමණක් නෙවෙයි. Tamanටමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන දේශය කියන එකෙන් මේ ජීවිත තුල සසර ගමන තුල සංසාරයට මැදලා දමමින් අපාදුකටපත් වෙන දෙයක් කියන එක සඳහන් කරනවා. ඒ වගේම තමයි මෝහයේ ස්වභාවය. මෝහය කියන්නේ මොකද්ද? ධර්මයේ අධර්මයේ නොවැටීම. වැටීමක් නැහැ. සසර ගමනේ තියෙන භයානකත්වය ගැන දැනීමක් නැහැ. නිවනටපත් වීමේ තියෙන වටිනාකම ගැන වැටහීමක් නැහැ. අපේ සමහර බෞද්ධ පිරිස ඉන්නවා මේ දේ පිළිබඳව කිසිම වැටහීමක් අවබෝධයක් ඇත්තෙම නැහැ. ඒක තමයි මෝහයේ තියෙන ස්වභාවය. සමහර අයට ධර්මයේ අධර්මයේ තේරෙන්නේ නැහැ. මේ සසරේ තියෙන භයානකත්වයේ තේරෙන්නේ නැහැ. නිවනටපත් වීමේ තියෙන වටිනාකම කොහෙත්ම තේරෙන්නේ නැහැ. අර කරන්නන් වාලේ කටිත් දේවල් සිද්ධ කරන එක පමණයි කරන්නේ. සමහර අය ආසයි මේ සසර තුලේ දිගටම යන්නේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තියාගෙන තවත් සම්බුදු සසුන ප්‍රාර්ථනා කරමින් සසරෙම ඇලී ගැටි බැඳීගෙන යන්න තමයි බලාපොරොත්තු මේ ගෞතම බුදු සසුන තුලදීම අපි උත්සාහ කරන්න ඕනේ අදිෂ්ඨාන කරගන්න ඕනේ වීරිය කරගන්න ඕනේ මොකද්ද මේ භයානක සංසාර සාගරයෙන් ඈතර වෙන්න උත්සාහය දරන්න ඕනේ අන්න ඒක තමයි ප්‍රඥාවන්තයාගේ තියෙන ගති ලක්ෂණ ධර්මයේ තුලින් පිහිට ආධාරය ළඟා කරගන්නේ විදියටයි. ඒ වගේම අනුන්ට ලැබෙන යහපතේදී ඊට ඉරිසියාකම් කිරීම. අනුන්ගේ ගුණයන් යහපත් වලට ගුණයන් යටපත් කරලා අගුණ ඉස්මතු කර පෙන්වීම. මේක සමාජයේ තුල ඕනෑ තරම් තියෙනවා. අපි හිතමුකෝ යම් කිසි කෙනෙක්ගේ ගුණයක් කියනවනම් ප්‍රකාශ කරනව නම් ඒ ප්‍රකාශ කරනකොට අර අනිත් පිරිස මොකද්ද කරන්නේ? ඒ ගුණේ යටපත් කරලා දාලා අගුණේම තමයි ඉස්මතු කරලා පෙන්වන්න යන්නේ. ඒ මෝහේ චරිතයේ තියෙන ස්වභාවයේ ඇති. ඒ වගේම අනුන් හෙලා දැක මාන්නෙන් කටයුතු කිරීම මෙන්න මේ වගේ අකුසල ධර්මයන්ගෙන් මෙලවත් පරලොවත් පරිහානියට පත්වන බව නිවනින් ඈත් වෙන බවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්නතුනි ශ්‍රාවකයන් විසින් මෙවැනි අකුසල ධර්මයන් අත්නහැර කටයුතු කරන්නේ නම් මේ දෙවන කාරණය තුලින් ගැරහිත්වෙක් බවට පත්වන බව සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මහා සංඝයා චීවරාදී බහුලව කොට ඇතනම් මේ ශාසනයේ ලිහිල් කොටගෙන පංච නීවරණයන්ගෙන් යුක්තව සසර දුකින් නිදහස් වීම පිණිස උත්සාහ නොකරන්නේ නම් මෙන්න මේ කාරණයේ තුලින් ඒ ශ්‍රාවකෝ ගැරිය යුත්තේක් බවට පත් වෙනවා කියන එක. අර සිව්පසේට ඇලිලා ගැටිලා බැඳිලා කටයුතු සිද්ධ කරනවා නම් ශාසනයේ ලිහිල් කොට සලකාගෙන පංච නීවරණයන්ගෙන් කටයුතු සිද්ධ කරනවා නම් සසර දුකින් නිදහස් වෙන්න උත්සාහ දරන්නේ නැතිනම් අන්නේ ශ්‍රාවකයෝ ගැරිහි යුතු කුජලයක් බවට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. සිව්පසේ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතවලට පැවැත්මට අත්‍යවශ්‍ය කාරණයක්. මෙන්න මේ සිව්පසය නුවණින් පරිහරණය කරන්න ඕන කියන එක සම්බුද්ධ දේශනාවෙන් ප්‍රකාශ කරන්නේ. අපි චීවරයක් පරිහරණය කරනකොට පින්න පාතේ වළඳනකොට සේනාසනයේ පරිහරණය කරනකොට ගිලන් බෙහෙත් ටික පරිහරණය කරනකොට මොකටද මේ දේවල් සිද්ධ කරන්නේ කියන ප්‍රතිවේක්ෂා නුවණින් දැනගෙන කටයුතු සිද්ධ කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ සිව්පසයේ ප්‍රතිවේක්ෂා නුවණින් පරිහරණය කරන ලෙස භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරලා තියෙනවා. දැන් පින්නතුන්ලත් පොයේ දවසට සිල් සමාදන් වුණාම උදේටත් දහවලටත් දාන ටික වළඳනකොට ප්‍රතිවේක්ෂා කරලා ඒ අයට දානේ දුන්නු පින්වත් පිරිසට පින් හනුමෝදන් කරලා ආශිර්වාද කරනවා. වික්ෂුන් වහන්සේලාත් මේ ආහාරය දානේ චීවරේ පින්ඩපාත සේනාසන ගිලානප්පත්තේ පරිහරණය කරන්නේ. සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය දියුණු කරගන්න. භ්‍රමචාරී ජීවිතේ ගත කරමින් ගෝර කටුක සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහසින් යුක්තවයි. එනිසා පින්නතුනි මහා සංඝය රත්නය සිව්පසේට ඇලිලා බැඳිලා ඒ වාට ඉහළ වටිනාකමක් දෙනවන ඒවාම රැස් කරමින් කටයුතු සිදු කරනවා නම් ප්‍රත්‍ය බහුලෝ වාසය කිරනවා Tamanට සිද්ධ කරනවා ඒ වගේම අපේ ධම්මපද දේශනාවක සඳහන් වෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් චීවරයට ආසා වෙලා ඉඳලා අපවත් වුණහන් පස්සේ උන්වහන්සේ තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබුව බවට මේ ධම්මපද සූත්‍ර දේශනාවන් වල සඳහන් අන්න බලන්න අර සියලු දේවල් වලට චීවරයට ආසා කිරීම තුලින් ඒ වික්ෂුන් වහන්සේට උණු සිද්ධ වුණු දේ. ඒ වගේම සියලු පාපයන්ගෙන් වෙන්වීම, කුසල දහම් දියුණු කර ගැනීම, සිත පිරිසුදු භාවයට පත් කර ගැනීම සම්බුද්ධ ශාසනයයි. ඒ බව සබ්බ පාපස්සකරණං කියන ගාථාවෙන් මනවින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්තියෙන් බැහැරි වෙලා කටයුතු කිරීම ශාසනය ලිහිල්ව කර ගැනීම. ඒ වගේම පංච නීවරණයෙන් සඳහන් කරන්නේ මොකද්ද? නිවනට බාධා කරන ආවරණය කරන காரணා පහක්. කාමච්ඡන්ද, කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාව කියන காரணා පහ. කාමයන්ට ගැති වෙලා ඒවාට ඇලී බැඳී කටයුතු කරනකොට ඒවායේ ඇති දුක් ස්වභාවය ආදීන වේනො හෙටෙනකොට කටයුතු සිද්ධ කිරීම කාමච්ඡන්දයයි. ව්‍යාපාදේ කියන්නේ නිතර ගැටුණු සිතකින් අසහනකාරීව කටයුතු කරන එක. තීන මිද්දේ කියලා කියන්නේ කුසල දහම් වැඩිවීමට පාපයන්ගෙන් වෙන්වීමට ඇති අලස බව, වීරිය කමක් නැතිකම් උත්සාහයක් නැතිකම්. උද්දච්චය කියන්නේ හිතේ ඇතිවන උදහස් බව, උඩඟු බව මෙන්න මේ දේවල්. ඒ වගේම විචිකිච්ඡාව කියන්නේ පින්නතුනි බුද්ධ ආදී යටතැන් පිළිබඳ ඇතිවන සැකය. තෙරුවන් පිළිබඳව මෙලොව පරලොව ආදී දේ පිළිබඳව සැකේ. ඒක ශ්‍රද්ධාවේ තියෙන දුර්වලකම. මෙන්න මේ නීවරණේ යම් සිතක පවතිනවා නම් ඒ පරිහානියේ ලක්ෂණයක් පිරිහීමේ ලක්ෂණය. ඒ වගේම මෙහි සඳහන් වන සසර දුකින් මිදී නිවනටපත් වීම සඳහා වීරිය නොකිරීම ගැරහිය යුතු කාරණයක් බව මෙන්න මේ අවස්ථාවේ දේශනා කරලා තියෙනවා. නිසා පින්නතුනි බුදුදහම තුලින් ලැබිය හැකි ඉහළම සැනසීම මේ සසර දුකින් නිදහස් වීම එකයි. පැවිදි භාවයට පත්වන්නේ ඒ අරමුණ ඇති කරගෙනයි. ගිහි ජීවිත ගත කරන බෞද්ධ පින්නතුන් ප්‍රාර්ථනා කරන්නේ දෙයයි. එනිසා පින්නතුනි ප්‍රාර්ථනා කළාට පමණක් මේ නිවන ලැබෙන්නේ නැහැ. සතර ගමනේ භයානකත්වයේ තේරුම් අරගෙන ඒන් මිදීම සඳහා ආරි අෂ්ටාංගික මාර්ගයේ වීරියෙන් යුක්තව පුරුදු පුහුණු කරන්න ඕන. ආරි අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වන සම්මා දිට්ඨිය කියන්නේ දුක දුකට හේතුව හේතු නිරෝධය නිරෝධ ගාමිනී පිටපදාව යන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි. සම්මා සංකප්ප කියන්නේ කාම, ව්‍යාපාද, විහිංසා අරුමුණු වලින් බැහැරවීමයි. සම්මා වාචා කියලා කියන්නේ බොරු කේලම්, පරුස වචන, හිස් වචන වලින් වෙන්වීමයි. සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාතයෙන්, සොරකමින්, දුරාචාරයෙන් වෙන්වීමයි. ඒ වගේම සම්මා ආජීවයෙන් කියන්නේ සුචිරිත භාවයේ ජීවිතය ගත කිරීම. සම්මා වායාම නම් කුසල දහම් දියුණු කර ගැනීමට අකුසලයන්ගෙන් වෙන්වීමට වීරිය කිරීම. සම්මා සතිය කියන්නේ පින්නතුනි සිහි බුද්ධියෙන් කටයුතු කිරීම. සම්මා සමාධිය කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් කර ගැනීමයි. හිතේ ඇතිවන අකම්පීය භාවය. මෙන්න මේ කාරණා වලින් බැහැරව කටයුතු කරයි නම් එම ශ්‍රාවකයා ගැරහි යුත්තේක් බවට පත් වෙනවා. ඒ වගේම මේ ගැරහී යුතු කාරණා වලින් බැහැරව කටයුතු කිරීම ප්‍රශංසාවට ලක්වීමට හේතුවක් බව මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්නතුනි මේ ධම්මදායාද සූත්‍ර දේශනාව තුලදී මහා සංඝයාට පමණක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම වැදගත් වන උතුම් ධර්ම දේශනයක් එදා ඒ තථාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. එනිසා මේ ජීවිතයේ තුලදී පින්නතුනි අපි ආමිසයට මූලිකත්වයේ දෙන්නේ නැතුව ආමිසේ දායාදයක් කරගන්නේ නැතුව ධර්මයේ දායාදයේ කරගෙන මේ උතුම් සම්බුද්ධ ශාසනය පිහිට ආධාර කරගෙන උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපි සෑම දිනම උත්සාහවන්ත වෙමු කියන ප්‍රාර්ථනා සිත් පිහිටවාගෙන මේ සඳහා කටයුතු සිද්ධ කරගනිමු ඒ වගේම පින්නතුනි අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් විෂයසංකේ කල්පලක්ෂයක් මුළුල්ලෙහිම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කළ බැවින් දසබිම්බර මරසෙනග සපිරිවාර හාර පරාජයකට ලොවී ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා අවුරුදු 45ක් මුළුල්ලෙහිම සියලු ලෝකවාසී සත්වයන්ට දහම් අමාය වෙසිවස්සවලා පිරූ පාරමිතා ඇති සූවිසි අසංඛ්‍ය නව කෝටි 60 ලක්ෂයක් දෙනා මාර්ගඵල නිවනට පමුණවා වදාලා අනාගතයේ බලා වදාරමින් සුදුබුදු රැස් විහිදෙන දලඳා ස්පර්ශ කරගනිමින් මානේ මල් සුවඳ විහිදෙන අෂ්ටාංග සමන්හාගත බ්‍රහ්මස්වරයෙන් යුක්තව සූ 84000ක් ධර්මස්කන්ධයේ දේශනා කළා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2550ක් ගතවන මොහොතේදීත් එම ධර්මයේ පිහිට ආධාර කරගෙන උතුම් නිවනින් සැනසුණා. තථාගත බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනි පහනක් නිවි යන්නාසේ පරිනිර්වාණ ධාතුවෙන් නිවන් පුර වැඩම කළා. සෙසු ආර්ය මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. සෙසු මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා සුගතිගාමී භාවයට පත් වුණා. සෙසු ජනතාව කර්මානුරූපව මිය පරලොව සැපත් වුණා. වැඩහිටි විහෙර විහාරස්ථාන රාජදාන උයන් පොකුණු මාලිගා ආදී එවකට පැවිදි සියලු දේවල් නෂ්ඨාවේශ භාවයට පත් වුණා. මහා පෘථිවිතලයේ මහා සාගරයේ මහා සක්වල ගලවැනි කල්පා ඒ වස්තුන්ද ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආදී මේ පාරිභෝගික වස්තුන්ද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතින් බුලකින් බෙහෙතින් හේතින් පරිහරණය කරන සියල්ලත් මතුමත් ඒ ලැබෙන්නා වූ දිව්‍ය ආදී මනුෂ්‍ය සම්පත් සියල්ලත් හිත ඇති හිත නැති සෑම දෙයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිව නැති වෙන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම නිලන්තරයෙන් පෙළෙන බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්මයි ත්‍රිලක්ෂණයට යටත් වූ සියලු සංස්කාරක ධර්මයන් දුක්ඛ සත්‍යයි දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව සමුදය සත්‍යයි මේ දෙකම නැති තැන සාන්ත නිවන නිරෝධ සත්‍යයි මේ වාට යා යුතු ගමන් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි සසර තරණය කරමින් කෙලෙස් ගිනි කඳ නිවා දැමූ අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සෑම කල්හිම අපේ ගෞරව උත්තුංග නමස්කාරයම වේවා. අපටත් මේ උදාහරතර කුසලානිසංස ධර්ම බලයෙන් පාරමී ධර්මයක් බවට පත්ව උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිත් පිහිටවාගෙන අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන් ඉදුණු පින්නතුන්ලා බොහෝ ප්‍රමාණයක් නම් සඳහන් කරලා තියෙනවා. ඒ ඇත්තන්ට පින්පෙත් අනුමෝදන් කරවීමටයි බලාපොරොත්තු වන්නේ. 2018 අප්‍රේල් මාසයේ 16 වන දිනට 108 වන ජන්මදිනයේ සමරන මීරිගම ලුලුවාගොඩ මధుරා පිටියේ සිට පරලොව සැපත් වූ ටීද ටී විජේසුන්දර ආදරණීය පියාණන්ටත් වසර 28කට පෙර පරලොව සැපත් සෝමසිරි කුලරත්න මහතාටත් වසර 8කට පෙර පරලොව සැපත් වූ ලලිතා මාලිනී වීරක්කුඩි සොහොයුරියටත් 1951 අප්‍රේල් මාසයේ 16 වෙනි දින උපත ලැබූ දැනට වසර 6කට පෙර පරලෝ සැපත් ආර්.එම්.එල්. රත්නායක ගුරු මාතාවටත් වසරකට පෙර පරලෝ සැපත් ජිනේන්ද්‍ර චන්ද්‍රජිත් වීරක්කොඩි පුතුණුවන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින දැනට 98 වීයේ පසුවන ආදරණීය මෑණියන් වන මధుරා පිටියේ පදිංචි නිමලාවතී මංචනායක මහත්මියට නිරෝගී සුවය දීර්ඝාස ප්‍රාර්ථනා කිරීමත් මෙපින් අනුමෝදන් වෙත්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගල් සභාපතිතුමන් ඇතුළු ආගමික අංශයේ අධ්‍යක්ෂතුමන්ටත් අපේ පින්වත් නිවේදකතුමියටත් මේ කාර්ය මණ්ඩලයේ සෑම දිනාටමත් මුළු මහල් ලෝක සත්වයාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම පාරමී ධර්මයක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා සිත් පිහිටවාගෙන සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු එකටම ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රංකන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රංකන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රංකන්තු මම් පරන්ති සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම හේතු වාසනා වේවා සෑම දිනාටම සිරුවන් සරණයි සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මාවනැල්ල තුත්තිරිපිටිය බොරලුගම ශ්‍රී සිද්ධාර්ථ භාවනා මධ්‍යස්ථානය අරනායක දිප්පිටිය අඹ කුඹුර ශ්‍රී උත්පලවන්නාරාම විහාරාධිකාරී